ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් දැන් අපේ ධර්ම ශ්‍රවණ කාලයයි ශිල් දනාම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 යස්සා මුසයාන සම්තිකේචි මූලා අකුසලා සමෝහතාසේ සෝබික්ඛු ජාති ඕරපාරං උරගෝ ජින්න විවත චම්පුරානන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩ පිළිවෙලේ භාවනා වැඩ පිළිවෙලේ අටවෙනි දවසේ අටවෙනි ධර්මදේශනාව සඳහායි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි මුලින් තියාගත්ත ඉස්සරහින් තියාගත්ත උරග සූත්‍රයම ඉදිරියට තියාගෙන අද ධර්මදේශනාවත් ඊයේ දක්වා පවත්වන්නට යන ධර්මදේශනා මාලාවෙම තවත් එක අංකයක් වශයෙන් තවත් එක පුරුකක් වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි ඊයේ වෙනකොට ගාථා පද 8ක් ඉවර කරලා තිබුණා. ඒ අතේ ඉඳලා ධාතුන දක්වාම ગાතා ඔක්කොම අර ප්‍රපංච මූලික ඒ ලෝභ දෝෂ මෝහ එක එක දුරු කිරීම සම්බන්ධවයි දිගටම කතා කරා. ඒ නිසා ඒ ગાතා ඔක්කොගේ මාර්ථ සමාන වශයෙන් සමාන්තර වශයෙන් සලකලා අපි ඊගාවට සීන මූලධර්ම වශයෙන් අනුසය කියන කෙලස් ප්‍රමාණයට අවධානය යොමු කරවන්නයි අද දවසේ ධර්ම දේශනාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යස්සානුසයන සම්තිකේති යම් කෙනෙක් තුල ඒ අනුසය කෙලෙසුත් නැද්ද? එහෙම නැත්නම් කියන සීල ශික්ෂාවෙන් කරන වීතික්‍රම භූමියේ ඉක්මවලා සමාධි ශික්ෂාවෙන් කරන පරිඋත්තාන භූමියේ ඉක්මවලා ප්‍රඥා ශික්ෂාවට බහගත්ත කෙනෙක් ඒ අනුසය භූමියේදී කටයුතු කළ සාර්ථක වෙලා ඒ අනුශේ මට්ටමත් පැනගත්තොත් මූල අකුසල සමෝහතාසේ එතකොට ඒ කෙලස් මූලයන් ගහක කඳ විතරක් කපල විතරක් නෙමෙයි අඩියට අත දාලා මුලත් උරලා දැම්මා වගේ ඒකට කියන්නේ සමූල ඝාතනය කියලා මුලත් එක්කම ඝාතනය කරා වගේ අයින් කෙරුවොත් වෙන භික්ෂුවකට මේ හැකියි ටික සංයෝජන ධර්ම ටික එහෙම නැත්නම් මේ උද්දම් භාග්‍ය ඕරම් භාග්‍ය කියන සංයෝජන ධර්ම නිකන් වැඩෙන හැදෙන සර්පෙගේ හැවක් හල්ලා දාන්න වගේ හල්ලා දාන්න පුළුවන් කියන එකයි මේ කතාවේ ගාතාවේ සාමාන්‍ය අර්ථය. ඉතින් ඒක නිසා අපි මෙතෙක් කරගෙන ආපු ඒ විවරණ ක්‍රමයේදී අවස්ථානුකූලව ඒ ඒ වීතික්‍රම භූමියේ පවතින වීතික්‍රම කෙලෙස් නම් රෝගයක් ඒ රෝගයට ප්‍රතිකාරය නම් වෙන සීල ශික්ෂාවත් නැත්නම් සීල සාසනයත් එහෙම නැත්නම් සීල අංගයත් අවස්ථානුකූලව සාකච්ඡා කරා ඒ තමයි කෙනෙකුගේ කෙලෙස් වල තියෙන ඊටම ගොරෝසුම අවස්ථාව ඒක අපිට අවකාලිකව සීල ශික්ෂාවෙන් යටපත් කරනවා සීල ශික්ෂාව කියන්නේ ඒ වීතිකම කෙලෙස් වීතිකම භූමියේ පවතින කෙලෙස් වලට කියන බෙහෙත් පද්ධතිය බෙහෙත් තුන්දුව කසාය තුන්දුව. ඊට පස්සේ තමයි ඒක ඉක්මවාට පස්සේ ඒ ගොරෝසු කෙලස් හැකිල්ල එහෙම නැත්නම් ඒ tire යස් කරගත්තාට පස්සේ ඊගාට පේන එක තමයි පරිඋත්තාන කෙලස්. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ නීවරණ ධර්ම කියලා. ඒ නීවරණ ධර්ම ටික ඉවත් කිරීමටයි සමාධි ශික්ෂාව තියෙන්නේ. මේ සමාධි ශික්ෂා යම් වෙලාවක සාර්ථක වෙනකොට මේ පුද්ගලයා ඊගාව tire දකින්නවා ඊගාව ඇතුළත දකින්නවා. ඒක තීපේඳ තියෙන්නේ මේ අනුසය කෙලස් ටිකයි. ඒ අනුසය කෙලස් එක වැඩ කරන්න ප්‍රධාන වශයෙන්ම සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට බෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ ප්‍රඥා ශික්ෂාව අවශ්‍ය වෙනවා. වෙන විදිහකට කියනවා නම් අපි ආගමානුකූල ධර්මානුකූල වෙලා ලෝකේ පවතින අනිකුත් ආගමානුකූල ක්‍රම අනුගිය අපිට සීල ශික්ෂා පිළිබඳ නිවැරදි උපදේශමාලාව බොහෝ විට ලැබෙන්න ඉඩ තියෙනවා. කොයි ආගමෙත් වගේ යම් ප්‍රමාණයක් තියෙනවා කලියුත් නොකලියුත් කියලා සීල ශික්ෂාවක්. ඒ වගේම සමාධි පිළිබඳවත් යම් ප්‍රමාණයකට ධාම නිවැරදි නැති වුණාට තොරතුරු ඒ බොහෝ මේ අනිකුත් ආගම් වලත් තියෙනවා. නමුත් එතනින් ගියදලා අවසානයේ අඩිය පෙන්නන මේ පරිඋත් මේ අනුශේ කෙලස් කියන එක දැකගත්ත හෝ දැකගෙන මේක මේ ජීවිතේදීම නැති කරන්න පුළුවන් හෝ කියන කිසිම ආගමක් ලෝකේ නැහැ. බුද්ධ ආගමේ අපිට දැනෙන මේ බුද්ධ ධර්මයේ අපිට උගන්වන මේ සමා ප්‍රඥා භාවනාව වගේ. ඒ නිසා සර්වචන් වහන්සේ ලෝකයට දායාද කරපු මානුෂ මනුෂ්‍යයර දායද කරපු දේවල් වලින් ප්‍රධානම දේ තමයි මේ අනුසය කෙලෙස් අනුසය කෙලෙස් වශයෙන් දැකගෙන ඒ අනුසය කෙලෙස් දුරු කිරීම සඳහා මේ සීල සමාධි ශික්ෂාවට ගැඹුරින් තියෙන ඊටාන්සියු විශේෂයෙන්ම කියන බොහෝමත්ම රැඩිකල් වාදී වෙච්ච එනතම් බොහෝමත්ම මේ සම්ප්‍රදායට විරුද්ධව යන පටිශෝතගාමීව යන මේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් ඒක අපිට තේරුම් අරගන්න ඕනේ ලෝකයේ අනන්ත ප්‍රමාණ මේ කාම ආශාවන් වලට යට වෙලා කිසිනුම් හා සමානව ඒ කාම ආශාවන් ජය ගැනීම සඳහා සටන් කරන ලෝකයේ විශාල පිටක් පෙරදිලා දුක්පත්ව එහෙම නැත්නම් පශ්චාත්තාප වෙලා තමන්ටම තමන් සාප කරගනිමින් ගත කරනවා ඒ අවශ්‍ය කරන සමහර විචක ඇත්තටම කියනවනම් මූලික අවශ්‍යතාවක් නැතුව. මූලික අවශ්‍යතාවය ලැබුණා ඒ තමන් බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයේ සුන්දර ලෝකයට ය아가න්න බැරුව අසල්ලසයන් සමග සටන් කරන අහසත් එක්ක සටන් කරන රජුන් එක්ක සටන් කරන අනන්ත අප්‍රමාණ ජනතාවක් ඒ ජනතාවට කවදාකවත් මේ තමන්ගේ සීලේ පාඩුවක් නිසා මේක වුණේ සමාධියේ පාඩුවක් වුණේ කියලා කිව්වත් තරහයි. ඒත් කියන්නේ මේ පරිසරයේ සූරාකෑම නිසා අපි මේ අසාධාරණ ලක් වෙලා තියෙනවා කියලා ওই දෙන පද කී කියා පෙළපාලි කර කර ඉන්නවා දුකින් දුකටපත් වෙනවා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා නමුත් ඒ අතර සම් යම් පිළිසක් මේ දුක නිසා හටගත්තා වූ ශ්‍රද්ධාවෙන් මේ දේ උනේ එකෝ කර්ම ශක්තිය නිසා නමුත් මේ මැත්තේ ආය තවදුරටත් ගොරෝසු කර්ම රැස් කරන්න ඕනේ නැහැ කියලා සීලයක පිළිහිටන පිළිස ඉතාමත් මල්පයි ඒක නිසා යම් කෙනෙක් ඒ වගේ උත්සාහයක් ගන්නවා නම් අපි මුළු හදිමු උදව් කරනවා. ඒ වගේ දුකටපත් වෙලා සීලය ගන්නටවත් වෙනවා. ඒකේම සීලය ගැන පිටු බොහෝ සුළු පිටක්. ඒ සීලේ කියන පිළිස ඒ සීලේ පවත්වාගෙන යන්න බැරි වෙනකොට බොහෝ විට චෝදනා කරනවා දුස්සීල සමාජයේ මේ සීල් දකින්න බෑ. මේ සී සමාජයේ බහුල වෙලා තියෙන දුස්සීල වෙන නිසා මම මේකට බැස්සට අපව මගාරි. අපව වැඩ. ආ මොකද මේ ලෝකයා දුස්සීලයි එක්කාට කොහොමද සුසීලවන්ත වෙන්නේ කියලා. ඉතින් කෙනෙක් හිතන්නේ නෑ මේ දුස්සීලව දුස්සීල භාවයේ විද්‍යාලේන ලෝකේ ඉඳද්දී Taman රකින්න සීලය රකින්න නම් සමාධි අරසාව අවශ්‍ය බව. එහෙම නැත්නම් සීලේ සීලේ වශයෙන් මේ ලෝකේ රකින්න දෙයක් නෙවෙයි. ඒක සමාධියට තුඩු දෙන්නත් ඕනේ. තමාගෙන් ගැම්ම ගන්නත් ඕනේ. ඒක තමයි සීලය ආඩ්‍ය වෙලා ඉන්නේ. සීලේ ප්‍රෝජනේ වැටෙන්නේ නැත්නම් සීලය රැකීම තිබුණ දුකට තවත් දුකක් වඩපත් වෙනවා. නමුත් සමාධි ශික්ෂාවට ගිහිලා සමාධි ශික්ෂාව ප්‍රයෝජනවත් වැඩ කරපු කෙනාට අර සීලයේ තියෙන වටිනාකම හොඳට තේරෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ නිර්ආමිෂ සුඛය සමාධිය ලැබුණාම අර කාම ආශාවන්ගෙන් නැත්තම් කාම වස්තුන්ගෙන් නොලැබෙන වෙනත් ක්‍රමයකට පිරිච්ච භාවයක් සම්පත්‍ති කර භාවයක් සංතෘප්ත කර භාවයක් ආගමික ආධ්‍යාත්මයක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ නිසා සීලයක් සමාධියක් සහිතයි කියලා කියනවා නම් කුයි ආගමෙන් කෙරුවත් කුයි නිකායෙන් කෙරුණත් ඒක අගේ කටයුතු. නමුත් ඒ කාඩු පාඩුවයි තියෙන්නේ ඒක නිෂ්ඨාවක් කෙලවරක් ගමනේ අන්තයක් මුදුන්පත් කිරීමක් කරන්න බෑ. නමුත් මේ කාම ලෝකයේත් එක බලනකොට සෑහෙන පිරිසිදුවක් එතන තියෙනවා. ඒක නිසා සරුවචනාංශය සඳහන් කළා කියනවා අපට කිසිම ආගමනිකායක අපිට තරහ වෙන්න ඕනේ නැහැ කිසිම සාසුන් වංශයකගේ අඩුපාඩුවක් අපි දකින්න ඕනේ යත් කොහොම හරි කරලා මේ කාම ලෝකයේ අසුචි වලේ ඉන්න පණු මේ ස්පිරිතු සීල ලෝකයකට සමාධි ලෝකයකට පත් කරන එක දුෂ්කර කෘත්‍යයක් කියලා. නමුත් ඒක නෙවෙයි අපි බෞද්ධයෙක් වෙනකොට බලාපොරොත්තු වෙන්න පුළුවන් අවසාන නිෂ්ඨාව. අවසාන නිෂ්ඨාව තමයි මේ සීලේදී తాවකාලික යටපත් කරපු මේ පරිඋත්ථාන කෙලෙස් නැතිකම මත ඇතුළත දකින මේ අනුසය කෙලෙස් දැක ගන්න එක ඒක වීර සූර වීර දීර වැඩක්. සීලේ සූර වැඩක් නම් සමාධියේ වීර වැඩක් නම් මේකට කියන්නේ ධීර වැඩක් කියලා. අනුන්ගේ වැඩක් කරන ගමන් තමන්ගේ වැඩක් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ අනුසය කියලා සම්බන්ධ සූත්‍ර අපි සඳහන් කරන්නේ නිබ්බාන පරිසංයුක්ත සූත්‍ර කියලා. මේ නිබ්බාන පරිසංයුක්ත සූත්‍ර කිසි කෙනෙක් කවදාකවත් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ ජාතක කතා ටිකයි, එහෙම නැත්නම් දාන කතා ටිකයි විතරයි. එහෙම නැත්නම් සුරංගනා කතා වගේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කතාවල් හරි ආසාවෙන් කියවනවා. බුදු වුණාට පස්සේ තියෙන මේ නිබ්බාන පරිසංයුත දේශනා අනුශය කියලා පිළිබඳ සංයුත දේශනා සම්පූර්ණයෙන් මේක අමාරුයි ගැඹුරුයි මේ අපිට කරන්න බෑ කියලා පුළුවන් තරම් පැත්තකට ගන්න ඒ නිසා සරුවත්න දේශනා හැටියට බලනකොට ත්‍රිපිටකය ධර්මය ශාසනය ලෝකයේ අතුරුදහන් වේගෙනට ඉස්ලාම නැති වෙන්නේ මේ නිබ්බාන පරිසංයුත දේශනා. ඒක සාමාන්‍ය හතරමං හන්දිය කියන්න බෑ. ජාතික වශයෙන් රේඩියෝ එක කියන්න බෑ. එහෙම නැත්නම් රූපවාහිනී නාලිකාවක් කියන්න බෑ. මොකද අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා බණ කියන අයට වැඩිය වැදගත් වෙන්නේ සීලේක ඉඳලා සමාධියක පිටලා මේ බණ අහන්නේ කියන වටිනාකම. මේ ශාසන පැවැත්වීම සඳහා අපි කරන්න හදන උරලීදා උරදී ලයදී කරන කටයුත්තක් කියලා හිතා ගන්න ඕනේ. ඒක විතරක්ම නෙමෙයි මේකේ අදහස නිකන් මේ තිබුණට බණ අහන එක නෙමෙයි කවුරු හරි වහන බණ කියන එක නෙමෙයි මේ අනුසය කෙලස් පිළිබඳවට කොච්චර අපේ අත්දැකීම් බලලා අපේ ඥාන චක්ෂුෂෙන් බලලා අපේ සතියෙන් බලලා අපිට කොච්චරක් මේක ගෙවම් කරන්න පුළුවන්ද කියන ඒක තමයි මේකේ සාරය වෙන්නේ. ඒක තමයි මේකේ ඇට මේ කොඳු ඇට පෙළවෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ යම් කෙනෙක් දානෙත් දෙන්න තුන්ලා දාන දෙනවා නම් ඒක ලොකු දෙයක් තමයි. ඊටත් වැඩි හොඳයි සිල් රකින්නවා නම් ඊටත් වැඩි හොඳයි සමාධි රකින්නවා නම් ඒවට අනුග්‍රහ කරන ගමන් අපේ නැත්නම් මගේ පරම කෘත්‍ය තමයි ඒ විදිහට එහාට ගිහිල්ලා ඉස්සරහට පේන මේ අනුසය කෙලෙස් අනුසය කෙලෙස් වශයෙන් දැකගෙන ඒවා ගෙවන් කිරීම සඳහා අනී අපේ ජීවිතයෙන් 10න් එකක්වත් එහෙම නැත්නම් 100න් එකක්වත් ගත කරන්න පුළුවන් නම් අපි සාහසනෙමුත් වැඩක් කරගෙන සාර්ථක වැඩක් කරා වෙනවා ඒ නිසා මේ ධර්ම කොටස ගැඹුරු බව අලුතෙන් කියන දෙයක් නෑ. නමුත් මේක ගැඹුරුයි කියන හිතියට කවුරක්වත් අපිට කරලා දෙන්නේ නෑ. ඒ නිසා අපි හිත යොදන ගත යොදලා ඒක සකස් වෙලා මම පුළුවන් තරම් අහලා නැවත නැවත අහලා කොහොම හරි සම්පූර්ණගත කරගන්න ඕනේ. අන්නේ විදිහට අපි දැකිය යුතු එහෙම නැත්නම් අවබෝධ කරගත යුතු අනුසය ඒ පොතපත දිගට බැලුවොත් පේන්නේ දිග ලයිස්ට්ුවක් තියෙනවා. කාමරාග අනුසය, පටිඝ අනුසය, මාන අනුසය, කියන්නේ රාග දෝෂ මෝහය කියන එක මෙතන මානෙ වශයෙන් පෙන්නකොට මාන අනුසය කියලා කියනවා. ඊගාට දික්ඛි දික්ඛි අනුසය කියලා කියන්නේ මිච්ඡා දෘෂ්ටි වශයෙන් අපේ හිතේ ගත්ත ඒ දෘෂ්ටි දිගට පවතින ගතියක් තියෙනවා. ඊගාට විචිකිච්ඡානුතය, භවරාගානුසය, අවිචාන්, අවිචානුසය කියලා මේ අනුසය මාර්ග හතර වඩනකොට හම් වෙන අවස්ථාවයි සහ ජීවන් කිරීම කියන මේ સંદર્ભය තුල මේ අනුසය කොටස් අපිටුල ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් මේ ditthi vichikichcha කියන අනුසය දෙක තමයි අපි සෝවාන් මාර්ගයේදී දුරු කරන්නේ. ඒක නිසා අපිට සෑම දෘෂ්ටියට මුල් වෙන සක්කාය දිට්ඨිය මුලින් උපුටා ගන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඊගාට බුද්ධ ආදී අටතන් කෙරෙහි අපි ළඟ හැකියාවක් තිබුණා නම් මේ භාවනාව මම ඉස්සරහට දයන්නේ මට වැරදීද ආදි වශයෙන් තිබුණේ සැක සෝවන් වුණාට පස්සේ නොයනවම නෙවෙයි නමුත් ඒක Tamanට විශ්ලේෂණ පුළුවන් තත්ත්වයට එනවා සෝවන් වෙන්නේ ඉස්සලම ගෝලාවට හිතෙන්නේ මේක අනිවාර්යයෙන් විශ්ලේෂණය ඉදොන භාවනා කරන්න කියලා අනුන්ගේ පිටපතකට ගතියක් කියනවා පළවෙනි මාර්ග ඥානය ඇති වෙච්ච කෙනාට ඒ විචිකිච්ඡා ඉච්ඡා බරපතලට නැගලා ඉන්නේ නිසා විශාල සාන්තියක් ලැබෙනවා. ඒ දෘෂ්ටි අහිමිවීමෙන් සහ ඒ වගේම මේ විචිකිච්ඡාව නම් දිගිඩියාව සැකය තමන්ගේ හිතේ නැති වුණාට පස්සේ පඳුරට ගහිලක් නැහැ කෙලින්ම හාවට විදින්න පුළුවන් ගතියක් එනවා. ඉන්දා සෝවන් වුණාට පස්සේ කොටින්ම ਸਰවඥාන්සි අපි පිළිබඳව තියෙන වගකීම අතහැරලා දානවා. උන්වහන්සේ සඳහන් කරන මාගියාවට යම් කිසි කෙනෙක් ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වනම් ධම්මං සරණං ගච්ඡාමි කිව්වනම් සංඝං සරණං ගච්ඡාන් කිව්වන සීලයක පිළිපියානම් ඒ මනුස්සයා යම් දවසක ඒ සක්කාය දිට්ඨිය දුරු කරන තාක්කල් විචිකිච්ඡාව නම් සීලය දුරු කරන තාක්කල් එයාගේ කටයුත්ත බුදුහාමුදුරන්ගේ වගකීමට වැටෙනවා බුදුජානනාථගේ කිසිම සැකයක් පහළ නොවෙන්න උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පෙව්වා කෙනෙක් දැකලා මම පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ කිසිම සැකයක් ඇති නොවෙන්නට ජම්බෝන දස්සාවේ ඩම්බරතරක් වගේ උන්වහන්සේ පිළිසිතුනා. නමුත් ඒ වුණත් මිනිස්සු සැක කරනවා. ඒකට උන්වහන්සේ වග වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඉක්මවන ඊට පස්සේ බුදුන්සේ අතහැරලා දානවා. ආයේ මනුස්සර වරදින්නේ එයා ගහකට වැටිච්ච මිනිස්සෙක් මුහුදට ගහගෙන යනවා වගේ අනිවාර්යයෙන්ම නිවනට යනවා. එතෙන්ට එන අය ගැන තමයි බුදුජානනාංශය බලාගෙන ඉන්නේ. ඒ කට්ටියට මේ කියන ප්‍රධාන සක්කාය දිට්ඨිය නැති කළ දෙනකන් විචිකිච්ඡාව නැති කර දෙනකන් සාස්ෘණ වාචනමක් විදිහට උන්වහන්සේ වග වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වගකීම් බැහැර කරනවා. ඒ තරම්ම ලොකු ගැම්මක් තමයි මේ සෝවාන් මාර්ගයේදී ලැබෙන්නේ. ඊගාට සකදාගාමි අනාගාමි වෙනකොට කාමරාග පටික කියන මේ ධර්ම එක සකදාගාම මාර්ගේ දුර්වල කරලා අනාගාම මාර්ගේ කපලා දානවා. කාමරාග කියන්නේ රාගය ආසාව අපි ගත්ත දෙවෙනි දවසේ මාතෘකාව පටිජය කියලා කියන්නේ ද්වේෂය තරහව පළවෙනි දවසේ ගත්ත මාතෘකාව ඒව කැපෙන්නේ මේ සකදාගාම මාර්ගෙ තුනී කරලා අරියත් මාර්ගෙන් කපලා මේ අනාගාම මාර්ගෙන් කපලා දෙන්නේ ඊට පස්සේ අරියත් වෙනකොට මාන භව රාග අවිජ්ජා කියන මේ තුන කැපෙනවා මේ විදිහට තමයි අපි එකින් එක එකින් එක මේ ආනුෂේ ධර්ම කපලා දාන. ඉතින් මම හිතනවා මේක ඉන්න උඟ දෙනෙක් මේව දානවා මේ වෙනකොට. නමුත් මේ දේශනාවට අසුසුන සකස් කරන්න ඕනේ නිසා මේ ධර්ම කොටස අපි ඉදිරිපත් කරාට මේක පොතපතකින් පවා කියවලා ගන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්න වෙන්නේ මේ විදිහට අපි වීතිකම කෙලෙස් සීලයෙන් නැතර කිරීම පිළිබඳ යම් අත්දැකීමක් යම් අපේ යෙදවීමක් ඇතුව සීලේ වටනාකම තේරුම් ගත කෙනා ඒ වගේම නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද නිසා තමන්ට තරන් නොවන හිත දූෂ වෙන තත්ත්ව දැනගෙන తాවකාලිකව හෝ ඒ නීවරණ යටපත් කරලා අත්දැකීම් ලැබපු කෙනෙක් කොහොමද මේ අනුසය ධර්මත් එක්ක අනුසය හඳුනාගන්නේ කොහොමද ඒකට එක්ක වැඩ කරන්නේ කොහොමද ඒක ගෙවම් කරන්නේ කියන එක කවදටත් බොහෝ ගැඹුරු බලක්. කොහොමද කවුරුත් බලාපොරොත්තු වෙන අද ධර්ම දේශනාවේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඒක තමයි සන්දර්භය වෙන්නේ. ඒක තමයි තේමාව වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ සාධක සූත්‍ර තමයි අපිට මේ උරග සූත්‍රයට අත්තල් කරගන්න සිද්ධ වෙන්නේ. මොකද උරග සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යස්සානුසයන සම්පතිකේති. යම් කිසි ළඟ අනුසය ධර්ම නැතිනම් මේ මූලා අකුසල සමුහතාසේ ඒ පුද්ගලයා සියලු කෙලෙස් අකුසල් මුල් විනාශ කරන්න තමයි මේ නිවන දකින්න පුළුවන්. නමුත් නිවන දකින්න ක්‍රමය එහෙම නැත්නම් මේ අනුසය ධර්ම දකින්න ක්‍රමය හෝ අනුසය ධර්ම දැකලා ගෙවම් කරන ක්‍රමය පිළිබඳව විස්තර මේක නැති නිසා අපිට සිද්ධ වෙනවා මෙතෙක් කරා වගේ ඒක සඳහා සාධක සූත්‍රය ඉදපත් කරගෙන කොහොමද මේක තේරුම් ගන්න කියන්නේ. ඒ සඳහා මම අද මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සංයුත්නිකාය නිදාන වර්ගයේ සඳහන් වෙන චේතනා සූත්‍රය. ඒක මේකට මේ මේකේ අර කියන පිටු කරලා කියන එක ලියලා පෙන්නනවා. විචිතුරුව දක්වනවා. ඒකදී සරුවචන් වහන්සේ අවස්ථා තුනකිනුයි මේ නැත්නම් ත්‍රිමාන රූපයකට දක්වලා විචල්්‍ය සාධක තුනක් අරගෙන ඒ තුනට සාපේක්ෂව තමයි මේ අනුසය අඳුරගන්න හැටි අනුසය කපණ හැටි අනුසය අඳුරන්න නැති කැපුවෙත් නැති කෙනාගේ වැඩ කරන හැටි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා යංච වික්කවේ තේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං හේතං හෝති විඥානස තිතියා යම් කෙනෙකුගේ හිතක චේතනා සහිතම මට හරිද කරන්න ඕනේ මම සෝවන් වෙන්න ඕනේ මම මාර්ග ඥාන ලබන්න ඕනේ අනම්මනම් හිත පුරවගෙන ඉන්නවනම් තද චේතනා සහිතම ඒ චේතනා පකප්පේ කියව නිකම්ම නිකන් තියෙන දෙන්නේ ඒව ක්‍රියාවක් කරන්න තමයි වග බලනවා තමන්ගේ හිතවිල්ල සතෙක් මරන්න කියලා හිතන්නේ එහෙම නැත්නම් සතෙකුට අබේ දාන්නේ වරකමක් කරන්න කියලා හිතන්නේ නැත්නම් දානයක් දෙන්න. එහෙනම් කාමීත්‍යචාරය කරන්න එහෙම නැත්නම් ඒ කාම මිත්‍යාචාරට අහු වෙන ඇට අරස්සාව සලසලා දෙන්න. බොරුවක් කියන්න හෝ බණක් කියන්න මොනම දෙයකට හරි යම් කිසි චේතනාවක් එනවා. ඊට පස්සේ චේතනාව ක්‍රියාත්මක කිරීමට බග වෙනවා. හොඳට මතක තියාගන්න මේකේ පින්පව් දෙක නැතුව කතා කරන්නේ චේතේති පකප්පේති. යමක් පිළිබඳ චේතනාවක් පහළ වෙනවා ඒ සඳහා සිතින් සකස් වෙනවා යංච අනුසේති ඒක අපේ ලේවලින්ම සාමාන්‍ය ගෝලාට වදින බොක්කෙම්ම කරනවා අනුසේති කියලා කියන්නේ මුළු හදින්ම කරනවා මේ දාන දෙන්න හෝ හොරකම කරන්න නම් මේ සතා මරන්න හෝ මේ සතට අබේ දාණය දෙන්න චේතනාවක් තියෙනවා ඒ සඳහා ක්‍රම සහ විදි උපක්‍රම ශිල්පීය ක්‍රම ගැන හිතනවා ඇතුළෙන්ම මේක කළ යුත්තක් වශයෙන් අදහන අනුසේ වශයෙන් මුත් අදහන අන්නේම කරනවා නම් එයාගේ හිතේ පැවැත්මට මේ චේතනාව මේ හිත සකස් කරන ක්‍රම මේ ඇදහිල්ල ප්‍රමාණවත් වෙනවා කියනවා ඒකම ආහාර කරන ඉතින් එයා ජීවත් වෙනවා ජීවත් වෙන්නේ මොකටද මේ දානි දෙන්නේ තමයි හොරකම කරන්නේ ජීවත් වෙන්නේ මොකටද එක්ක මේ සතා මරන්න එහෙම නැත්නම් මේ සතාට අබේ දාන දෙන්නේ ඒකම වෙන යාට රූප වෙනවා සද්ද වෙනවා ගන්ධ රස පහස වෙනවා උනත් හිත එල්ල වෙලා තියෙන එකට දැන් බලලෙක් හරියට මීයක් දැකලා ඒ මීයා පිළිබඳව එල්ල වෙලා ඉන්නකොට මුළු ජීවිතේම ගත වෙන්නේ ඒක සඳහා ඒ වෙලාවට ඒ අරමුණ මතමයි ඒ පුද්ගලයා සම්පූර්ණ සමග චිත්ත සංධානය පවත්තා ඒ විදිහට අරමුණ මත හිත තියෙනවනම් විඥානය එකකින් පවතිනවන ඒ අරමුණ තමයි විඥාණයට ආසනයක් වෙන්නේ. තම සතන් මරලත් නැහැ. එතෙන් සතන් නිදහස් කරලත් නැහැ. ඒ සඳහා ති චේතනාවත් සිටී ක්‍රමසාවිදී වන ගතිය ඇතුළින් මේක අදහන ගතියත් මත විඥානසිටිය. ආරම්භනේ සති විඥානස හොති. එවැනි අරමුණක් තියෙනට අනින්දට යන්නේ දෙකෙන් රැය ගත කරන්නේ ඒකෙන් පහුවෙන්ද නැගිටිත් ඒකෙන් දවස ගත කරන්නේ ඒකෙන් ඒ අරමුණු දිගේ තමයි විඥානේ එළිලා තියෙන්නේ නැත්නම් විඥාණයට ස්ථිතිය පදනම වේදිකාව සකස් වෙන්නේ ඒ අරමුණ ඒ අරමුණ කියනකොට තස්මින් සති පටිච්චිතේ ආරම්භණේ පටිච්චිතේ විඥානේ විරුල්ලේ ඒ විඥානේ නැවත නැවත නැවත නැවත වැඩෙනවනම් මෙන්න මේ වැඩේට නම් මේ ඉදිලා ඉන්නේ ඒ වැඩේ ඒ අරමුණම විඥාණයට අරගෙන හිතට අරගෙන ඒකම තමයි ජීවත් වෙන්නේ ඒ විඥාණය දිගින් දිගට දිගින් දිගට වැඩෙනවනම් ඒක මට ඒ පුද්ගලයාට අවශ්‍ය අදුක්කට හොයන්න වගේ ක්‍රමසහගති හොයන්න වගේ ඒ Tamanගේ නාම රූප දෙක දැනුම හැකියාවන් එළවුම චේතනා සීරණ එකට යොමු කරුවට පස්සේ ඒ විඥානය මතින් තමයි ඒ නාම රූප ඇති වෙන්නේ මේ නාම රූප ඇති වෙනකොට යනව නාම රූප පත්‍ය සලආයතන සලආයතන පස්සේ අපස්සෝ පස්සපච්ච වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව ජාති ජරා මරණ ව්‍යා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන සේරම දුක්ඛන් දෙනවා පැවැත්මට අවශ්‍ය කරන මූලික තේමාව දෙන්නේ මේ චේතනාව මේ මනස සකස් කර ගැනීම සහ අනුසය ඒක නිසා මෙවට අපි කියනවා සංස්කාර කියලා. චේතනා කිරීම චේතනා තමයි සංස්කාරයෙන් පළවෙනි ලක්ෂණය. ඒ අනුව මේ චේතනානුකූලව මනස සකස් කරන ක්‍රමවිදි හොයනවා. ශිල්පීය දැනුම ලබා ගන්නවා, සකස් වෙනවා, අරන්දිනවා. ඒවත් සංස්කාර ලක්ෂණ. ඊට යටි මේක කළ යුත්තක් බව අදහන. මේක කළ යුත්ත මේක මගේ නොකරුවොත් මට අවමානයක් කියලා අදහනවා. මේක පිළිබඳ ලොකු ආශාවක් තියෙනවා. ඒ අනුසය ටිකත් නිතරම අතෝරක් නැතුව මේකට උදව් කරනකොට ඒ අනුව තමයි අපේ නාම රූප සලආයතන විඥාන ශ්‍රේරම පහළ වෙන්නේ. ඉතින් මේකෙදී මේ බණ කියන පිළිසර කියන්න පුළුවන් කුසලයක් කරන්නත් ওই ටික ශ්‍රේරම පහළ වෙනවා අන්තිමට දුක් පිණිස හිටිනවා. අකුසලයක් කරුවත් මේ ටික ශ්‍රේරම පහළ වෙනවා දුක් පිණිස හිටිනවා. මොකද අකුසල් සහ කුසල් කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර සංස්කාර තමයි සංස්කාර කියන තාකල් සංසාරය යනවා. සංසාර කියන්නේ දුක. ඉතින් එතකොට පින් කරන්නේ බව කරන්නේ පාය ආදි වශයෙන් කියන මේ සදාචාරය අපිට විශාල ප්‍රශ්නයක් වෙනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ගැන සඳහන් කරනකොට පව් කරනවට වැඩිය හොඳයි කියලා කියනවා පින් කරන එක. මොකද පවෙන් ලැබෙන විපාක අපාය හෝ තිරිසන් ලෝකෙකදී ලැබෙන්නේ පිනේ විපාක මනුස්ස ලෝකේ දිවි ලෝකේ ලැබෙන නිසා එයාට ඊට පස්සේ බුදුන් දකිට දිවන් දකින්න අවස්ථාවක් තියෙන නිසා පින් කරන එක හොඳයි. ඒ පින් වලත් ಜಾති දෙක තුනක් වගේ තියෙනවා. අධි කුසල සහ සාමාන්‍ය කුසල කියලා. යම් කිසි කෙනෙක් අධි කුසලයේ තියෙද්දී ලාමක කුසලයේ කරනවා නම් එයාට වැඩ කරන අකුසලයට කියන්නේ අරතිය කියලා. ඒක සාමාන්‍ය අද ලෝකේ කතා කරන්නම මත්නචු මාතෘකාවක් වෙලා තියෙනවා. අරතිය කියලා කියන්නේ කළ හැකි උසස්ම ශ්‍රේෂ්ඨම කුසලයේදී ඊට පල්ලෙහැට කරනවා. ශ්‍රේෂ්ඨයෙන් කරන එක අනිවාර්යයෙන්ම ලේසි බවත් කෙටිව මාර්ගය බව දන්නවා. දැන දැන ලේසියටත් පහසුටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසක් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියන. ඒක නිසා අද අපිට තියෙන මේ ක්ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙන මේ සියලු අවස්ථාවල කරිත උප්පරීම කාරණාව තියෙති අපි ඊගාව දේ කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් නිදහසට කරුණු කියන. අල්ලපු දෙයක් කියනවා ඕනම කෙනෙකුට කියනවා නම් කවුද රැවටෙන්නේ. ඒක නිසා අධිකුසලයේ සහ කුසලයේ දෙක හඳුනා ගන්න බැරි නම් ඒ පුද්ගලයා පවට වැඩිය පින හොඳයි කියලා නතර වෙනවා. නමුත් පිනට ගෙනාවේ පිනේ නතර කරන්න නෙවෙයි කුසලේ නතර කරන්න මේ කුසලයේ තියෙන අධි කුසල කියලා එකක් සීලයේ තියෙන අධි අධි සීල ශික්ෂා කියලා එකක් චිත්ත භාවනාවේ තියෙන අධි චිත්ත භාවනා කියලා එකක් ප්‍රඥා භාවනාවේ තියෙන අධි ප්‍රඥා භාවනා කියලා එකක් ඒ නිසා හැමදාම මේකට වඩා හොඳින් මේ කටයුත්ත කිරීමට හොයනවනම් අපි පව පින මාර්ගෙන් පව විසිකොල්ලා ඊගාට කුසලයේ අධි කුසලයේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කරන්න ඕන. මේක තමයි අමාරුම දේ. අපි ඒ තරම්ම කුසලයට බැඳිලා තියෙනවා. අපි ඒ තරම්ම කුසලයේ සාධාරණීකරණය කරනවා. අපි මෙච්චර අමාරුවෙන් තම කුසලයට ආවි කරනමුත් අපේ තක తీරු මොලේට තේරෙන්නේ නැහැ මේට වැඩිය හොඳ ක්‍රමයක් කියලා කියන්නේ. මේට වැඩිය අධි කුසලයක් කියනවා කියන්නේ. ඒක දකිනකොට අපි අපි සෑම තර්කයක් මේ දෝලා අධි කුසලයේ කරන්න බැරිකමත් කුසලයේ කරන්න මම සාධාරණව කියාපාන එක තමයි දවස පුරා කෙරෙන්නේ. මේවට සම්පප්පලාප කිව්වත් දෝෂයක් නැහැ. ඒක නිසා ඥානවන්තයා කරන්න තියෙන්නේ හැම වෙලාවෙම බලන්න ඕනේ සංස්කාර මට්ටම අඩු වියන්දර. අකුසලයේ කුසලයේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරලා කුසලයේ අතිකුසලයේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඊට කොට එන්න එන්න එන්න එන්න අදුක්සල් පතේ තේරෙන එක තමයි උපනායනීය කියලා කියන්නේ. ඕපනායක ප්‍රති කියලා කියන්නේ ධර්මිතිය. ඒක තමයි අපි දිනුන කියන්නේ. එහෙම නැත්නම් අපි පුරුද්දට තණ්හා කුසලෙම කර කර ඉන්නවා ඉදිරියට යන්නේ නැති කතියක් තියෙනවා. ඒක විස්තර ගොඩක් කරන්න බෑ අපිට මේ ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන නිසා නිසා නිතර නිතර මතක තියන්න ඔය ඉමර්සන් කියන බටහිර විද්‍යාඥයා දාර්ශනිකයා කියලා දුන්නා ඕනම දෙයක් මේකදී හොඳින් කරන්න පුළුවන්. කාටවත් කියන්න බෑ මම මේ කරන්නේ අන්තිම හොඳේද කියලා. එහෙම කරන්න නම් රහත් වුණාට පස්සේ වෙන්න ඕනේ. රහත් වුණාට පස්සේම කියන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මේ වචන කවදාකවත් ඇහෙන්න බෑ. ඇහෙනවා නම් ඇහෙන්නේ තව කිවිරුවගේ මොඩේකේ කටෙන් තමයි. ඉතින් අපි නිතරම මතක තියාගන්න ඕන බුදුහාමුදුර අපිට එහෙම තානායම් පොලක් මේ සංසාරේ හොයලා දීලා නැහැ. අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. කොයි වෙලාවෙ පුපුරයි දන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ වහාම කරන්න තියෙන දේ කරන එක. අන්න ඒව කරගෙන යනකොට අපි කරන්නේ ගොරෝසු සංස්කාර, සියුම් සංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරගෙන යන එක. ඒක නිසා මේ යංච බික්කවේ චේතේති යංච ප්‍රකප්පේති යංච අනුසේති යමෙක් චේතනා කරන යම් කිසි දෙයකට චේතනම්බිකේ කම්මං වදාන කියලා වෙනම සමීකරණයක් අපේ පොතේ තියෙනවා. යම් ප්‍රකප්පේති ඒක සඳහා ආරාධිතවනම් මේ මනස සකස් කරනවා නම් හිත සකස් කරනවා නම් වචන සකස් කරනවා නම් ඒක සඳහා හිත යටින් අනුයාත වෙනවනම් අනේ මේක හොඳයි මේකමයි කළ යුත්තේ කියලා මෙන්න මේ தත්ත්වය ඇති කියනවා සංසාරේ පැවැත්ම. මේක මේක අරමුණු කරගෙන මනස පවතිනවා විඥානේ මේ විඥානය වැඩෙනවා ඒකට කවුරුත් පොර දාන්න ඕනේ නැහැ. මේක ඉබේම වැඩෙනවා අන්නේ වැඩෙන විඥානය මත විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතනන් කියලා සම්පූර්ණ දුක්ඛ ස්කන්ධේ ගොඩ නැගින එක ස්නෝ බෝලින් ඉෆෙක්ට් එක නැත්තම් කලකුඩ කණ්ඩක් උඩ තුන ගලක් පුරනකොට පෙරලිලා සානුවට ඇදලා යනවා වගේ. ඒක නිසා අපි හැම වෙලාවෙම හොඳ නරක දෙකෙන් හොඳ තෝරගන්න ඕනේ. කවදාකවත් හොඳේ නතර වෙන්න එපා. වඩා හොඳ මොකක්ද කියන එක නිතරම අවදීන් ඉන්න. මේක තමයි සත්‍යයෙන් අපිට කරලා දෙන්නේ. නමුත් මේ අපි ජීවන ජවනිකාව බුදුහාමුදුරුවෝ අඳින්නේ මේ අපේ සාමාන්‍ය සංසාරගත සත්‍යය පෙන්වන. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වන මේකට සාපේක්ෂව නොචේ භික්ඛවේ චේතේති. යම් කිසි කෙනෙක්ම චේතනා කරන්නේ නොච පකප්පේති. එයා ඒ වගේ අරැඳීම් කරන්නේ. දැන් හැම චේතනාවක්ම හැම අරැඳීමක්ම සංසාරේ පැවැත්මට නොදැනුවත්වම උදව් වෙන බව චේතනා කරන්නේ නැත්නම් ප්‍රකල්පනා අරැඳී උපකරණ සකස් කිරීම හැඩ ගැසීම් කරන්නේ නැත්නම් ඒ වුණත් එයාට නොදැනුව අනුසය තියෙන්න පුළුවන් ඒ වුණොත් Taman චේතනා නොකලත් Taman ඒ සඳහා අරැඳේ නැති වුණත් අර පවතින අනුසය අරමුණු කරගෙන විඥානේ පවතින මෙන්න මේක තමයි අපිට යෝගාවචරයට සම්බන්ධ කරන්න පුළුවන් තැන ඒ මොකද්ද අපි අරමුණක් හිතට දීලා භාවනා කරනකොට ඒ අරමුණ නීවරණයන්ගෙන් වෙන් කරගන්න. වේදනාවෙන්, ශබ්දවලින්, හිතුවලින් වෙන් කරගන්න ලොකු සටනක් කරනවා. ඒ සටන් කරනකොට විතක්කේ ආරම්මණේ නැත්නම් අරමුණු කිරීම චේතනා පූර්ව කරන්න. අපි ආනාපානි බේරගන්න සද්ද මැද, වේදනා මැද, හිතුවිලි මැද මෙනෙහි කිරීම කරන්නේ. මෙනෙහි කිරීම කරන්නේ චේතනාවකින්. ඒක ගුරුවරු කියනවා Tamanට හිතුවි බාධා වැඩි නම් ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. සද්ද ඇහෙනවනම් ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට අපි චේතනාවක් යොදවනවා එතෙන්ද මෙනෙහි කිරීම සම්බන්ධව විතක්කේ නම් වань. මෙන්න මේක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකට අවශ්‍ය ගැම්ම ගන්න හිත ඒ චේතනාව අනුක අනුයාත වෙන්න ඕනේ. අනුශේධ ධර්ම පවතින්න ඕනේ. නමුත් හොඳට කල්පනා කරලා බලන්න මේ ක්‍රමේ පිළිඅරගෙන යම් කිසි කෙනෙක් මෙනෙහි කළා මෙනෙහි කරලා අරමුණු මුතු කරගත්තයි කියන මූණට මූණ දාලා මේ ආනපන මතු කරගත්තා. සක්මන මතු කරගත්තා. පිම්බීම හැකිලිම මතු කරගත්තයි කිය. මතු කරගෙන මතු කරන නැවත නැවතත් නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට අරමුණ සිව් වේගන යනකොට මොකද වෙන්නේ? මේ මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. මෙනේ කරන්න දෙයක් නැතුව. මෙන්න මේක තවදුරටත් මම කැමති පොඩ්ඩක් විස්තර කරන්න. අරමුණ ආස්වාද ප්‍රසආස වශයෙන් වෙන් වෙලා තියෙන තාක්කල් පිම්බීම හැකිලිම වශයෙන් මෙනේ වෙන් වෙලා තියෙන තාක්කල් වම දකුණු වශයෙන් වෙන් වෙන දකුණු තාක්කල් මේ ඇතුළේනවා මේ පිට වෙනවා මේ පිම්බ වෙනවා මේ හැකිලෙනවා මේ වම මේ දකුණ කියලා මෙනේ කරතයි ආස්වාද ප්‍රසආස දෙක සම වුණාට පස්සේ මොකද වෙන්නේ මේකට ආස්වාද ප්‍රසාර කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. පිම්බිරාටි කියලා මෙනෙහි කරගන්න බැරි නිසා චේතනාව ඉබේ හැලෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට අපි කොච්චර දඟලුවක් මෙනෙහි කරන්න ඒ මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැතුව යනවා. ඒකෙන් කියන්නේ පච්චුදාවත්තම් කියලා මෙනෙහි කිරීම පොළපයින්ට පටන් ගන්නවා. මෙන්න මේ පොළාපයින් පටන් ගන්නකොටම යෝගාවචර හිතනක් කරගන්නවා ඉස්සෙල්ලා නම් මට හොඳට අරමුණු පේන්න හොඳට මෙනෙහි කරා දැන් මෙනෙහි කරාට මෙනෙහි කිරීම වැඩ කරන්නේ අරමුණු පේන්නේත් නැහැ එක්කෝ මගේ සතිය කැඩිලා එහෙම නැත්නම් මගේ සමාධිය බාධා වෙලායි කියලා බොහෝ විට යෝගාවචරයෝ මේ හිතනක් කරගන්නවා කමඨාන් සුද්ධ කරන්න නැවිත්තරිනවා භාවනාවටයි ඒ නිසා ගුරුවරු මතක් කරනවා අරමුණ ගොරෝසු තාක්කල් මෙනෙහි කිරීම හරියට අරමුණ සිවුම් වේගෙන එන්න පටන් ගන්නකොට මෙනෙහි කිරීම හැලෙනකම චේතනා පාත්තන්ට විතක්කේ පාත්තන්ට බැරිකම විපස්සනාවේදී හොඳට අත්දකින්න පුළුවන්. නමුත් සමත භාවනාවේදී නම් මේක පළවෙනි ධ්‍යානය ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට තමයි හිතෙන්නේ. විපස්සනාවේදී හොඳට පේනවා භාවනා කරගෙන යනකොට අරමුණ නොපෙනී යනවා නොදැනී යනවා මෙනෙහි කරගන්න බැරුව යනවා. ඉතින් එතකොට ගුරුවරු කියනවා මෙනෙහි නොකලට කමක් නැහැ අරමුණට මුල දාගෙන හිත පිට යන්න දෙන්නේ නැතුව අරමුණම බලන්න. හිත පිට යන දෙකකින් හිට වෙන හොඳ නරක දෙකෙන් එකක් තමයි අරමුණත් එක්ක හාද වෙනකොට ආලෝක පාසුකම් සහැල්ලු ගති පහළ වීමෙනුත් හිත වැටෙනවා. එනතම් වේදනා ශබ්ද හිතිලෙනුත් හිත වැටෙනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව හිත හරීමකින් ගෙනිච්චයි කියලා අපි හිතමු. තවත් අරමුණ සිව් වෙනවා. සිව් වේගනේ යනකොට යනකොට මෙනෙහි කරගන්න බැරුව වෙනවා. මෙනෙහි කිරීම හැලෙනවා. ඒ කියන්නේ සම්මුතිය අපි අතහැරලා දැන් පරමාර්ථ ධර්ම දිහාට යනකොට පිම්බීමයි හැකිලීමයි ආශ්වාසය ප්‍රශ්වාසයයි වම දකුණයි දෙහෙරම් පේන හුදු ධාතු භූත ස්වභාවයි. ඒ වගේ සිද්ධ වෙන දේවල් මෙනෙහි කරා සිද්ධ වෙනවා නැතුව සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී නින්දට වැටෙන්නේ නැතුව හිතිවිලට වැටෙන්නේ නැතුව අපි හිතුවත් ඉස්සරහට යන්න මේ වෙලාවේදී මෙනෙහි නොකලත් චේතනා පහරන මේ නොකලත් හිත සකස් නොකලත් අර අනුසේ ධර්ම දෙක මත වෙන්න පටන් ගන්නවා. අනුසේ මත වෙන්නේ කොහොමද? ගොරෝසු වෙලාවේදී පරණ තිබුණු දේවල් පේන්න පටන් ගන්නවා. පරණ ඇහිච්ච දේවල් එන්න පටන් ගන්නවා. ඒ වගේම ඇඟ නලවන්න පටන් ගන්නවා, ගැස්සෙන්න පටන් අර ගන්නවා. নানা ආකාර ගඳ සමහරකට සමහරකට රස පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පටන් ගන්නකොට පේනවා මේවා කිසි දෙයක් අපි ඉල්ලලා නෙවෙයි අවිලද. නමුත් හැමදාම භාවනා කරනකොට අනිවාර්යෙන් මෙතෙන් එනකොට මේ ටික එනවා. කිසි පණවිඩයකුත් නැහැ. හොඳට කෑපු කාමක් වමන කෙරුවා වගේ. ඒ වමන කෙරුවට පස්සේ අර කෑමේ තියෙන රුචිය ඒක නෑ. මොකද වළක්වන්න බෑ. මෙන්න මේ කාර්මුණු කරගෙන දැන් විඥානේ පවතින. අනවහනේ දැනෙන්නේ නැහැ. හොඳටම දන්නවා සද්ද ඇහෙන්නේ නැහැ. කයි වේදනා ප්‍රශ්නකුත් නැහැ. හිතේ විලිත් නැහැ. නමුත් අර එක්ක මනෝ රූප පේනවා, එහෙම නැත්නම් මනස ශබ්ද ඇහෙනවා, එහෙම නැත්නම් ගන්ධ රස පහස පේනවා. මේ පේන පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට මේක කියන්නත් බෑ. මොකද මේ මේ කියන තරම් විකට ලස්සන්ට වචන ආධුනිකයට එන්නේ නැහැ. ඉතින් හිතනවා මේ මොකද්දෝ භූතෙක් කියලා. මේ මොකද්දෝ දේවතාරම්මණයක් කියලා. මේ මොකද්ද කර්ම දෝෂයක් කියලා. ඉතින් ඔයගේ කාරණා තුන හතරක් මේ සම්ප්‍රදාන කුල සමාජවල තියෙනවා. ඒවල හැදෙන්නේ මේ සමාජය නිසා මෙන්න මේ විදිහට මේ අනුශේ ධර්ම මතුවෙන පටන් අර ගන්නකොට බොහෝ විට ප්‍රතික්‍රියා කරනවා. මෙතෙන්දී බටහිර ලෝකෙ හිටියනම් අනිවාර්යයෙන්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට අගනවා. සයිකියාට්‍රික් කියලා කියන්නේ හොඳටම මොලේ නරක වෙච්ච මිනිස්සෙක්. ඒ මනුස්සයා කොහොම හරි අනුශේ අයින් කරලා අර පරිඋත්තාන කෙලෙස් වීතිකම කෙලෙස් ඇති කරන කටකමක් කියලා දීලා සම්පූර්ණ ආත්මය සකස් කරලා දීලා ගෙදරට ඉතින් ඊට පස්සේ ආයෙ පව් ටිකක් කරනකොට අර මොනවත් නැහැ මොකද ඒක ගොරෝසු නිසා අනුසය මතුවෙන්නේ නමුත් භාවනා කරන ක්‍රම මොකද වෙන්නේ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ වෙලාවේදී භවය පැවැත්ම නිින්ද නැති බව ක්ලාන්ත නැති ගතිය සිහි නැති වෙච්ච ගතිය දැනුණට මොකේද හිත තියෙන්නේ කියලා ගත්තොත් පරණ මතකවල. ඒ මතක තුළින් ඇති වෙන චිත්ත රූපවල. එහෙම නැත්නම් ඒ ශබ්දවල සමහරලාට එක එක එක එක භූත ශබ්ද ඇහෙනවා. සමහරකට ගඳ සුවඳ දැනෙනවා. සමහරට රස දැනෙනවා. සමහරට කයට විවිධ පහසුකම් අපහසුකම් නලියවිලි කම්පන චංචල ඇති වෙනවා. දැන් හිතට වටිනා හෝ ඊටාම තුච්ච විදිහේ හිතවිලි පහළ වෙනවා. මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ වෙලාව චේතනා නැහැ. චේතනා පහල කරන්නත් එපා. මොකද්ද චේතනා පහල කරන්න එපයි කියලා කියන්නේ? මේ මතුවෙන දේවල් වලට විරුද්ධව හිතන්න එපා. පක්ෂව හිතන්නත් එපා. පකප්පේටි කියලා කියන්නේ මනස සකස් කරන්න එපා. අනේ මේක මට නොවේවා කියලා. මනස සකස් කරන්න එපා මේවා මට වේවා කියලා. මේක හිතාගන්න මේ අනුසයෙන් එන එකක්. මේක සම්පූර්ණයෙන්ම යන්න දෙන්න ඕන විදිහට ප්‍රතික්‍රියා නොකරන. මේක නම අමාරු දෙයක්. මෙතෙන් එනකොට බොහෝ දෙනා අපහසුටපත් වෙනවා. එහෙම නැත්නම් ඉස්පහසු නැත්තටපත් වෙනවා. මොකද කරන්න කියලා නොයිවසිලිමත් කොරස් කටේවත් අත දාගන්න බැරුව එක්කෝ හයියෙන් හුස්ම අරගෙන ආනාපානෙ මතු කරන්න හදනවා. එහෙම නැත්නම් මේ නොදන්න ලෝකෙ නිසා ඇද කරලා කය දිහා හරි බලලා අර පරම බුද්ධ මතකේ අලුත් කරන්න හදනවා. මේ හැම එකකින්ම වෙන්නේ අලුතෙන් චේතනා පහරන අලුතෙන් සකස් කිරීම සිදු වෙනවා. මේ සකස් කිරීම චේතනා තියෙන තාකල් ඒවා මතින් අරමුණු වෙලා ඒ අරමුණ මත විඥානය වෙලමින් මේ අනුසය తত্ত্বය මම කියන්නේ කවුද කියන එක නිසිනින්දේ පේන වෙලාව අපි විහිං නාස්ති කරගන්න. ඒක නිසා කායානුපස්සනාවේදී ඒ ආශ්‍රව ප්‍රසාර දෙක එනතන පුම්බීම හැකලීම දෙක එහෙම නැත්නම් අපි සම්මනේදී නැත්නම් ඉදිරියට වැඩ කරනකොට මෙන්න මේ විදිහේ හිත සාන්තව වැටිලා ඒ බාහිරින් මෙතන බාහිරය කියලා කියන්නේ කනට ඇහැට කනට දිවට නාසයට කයට සම්බන්ධ වර්තමාන වශයෙන් කරනගින අරමුණු නැති නමුත් හිත පිරිච්ච පිටලා තියෙන මොනවෙන්ද පරණ සංසිද්ධි වලින් අදාළ නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ ඇතුලෙන් පිටතට ගන්න. අපිට තේරුම් ගන්න බෑ මේ පිටින් ඇතුලට එන සංඥාද ඇතුලෙන් පිටතට යන සංඥාද කියලා මේක පෘථග්ජනයාට තාම පුරුදු දන්න මාතෘකාවක් නෙවෙයි. මේ සඳහා ලේසි ක්‍රමයක් කරවච්චනද කියන්නේ ඇතුලෙන් පිටතට ආවත් පිටින් ඇතුලට ගියත් ප්‍රතික්‍රියා කරන්න එපයි. මේක මගේ කියාගන්න එපා මේක මම කියාගන්න එපා මේක මගේ ආත්මය කරගන්න එපා මේක නොවේවා කියලා හිතන්න එපා මේක වේවා කියලා හිතන්න එපා හිතන සෑම වෙලාවකම චේතනා පහළ වෙනවා හිතන හැම වෙලාවකම සකස් කිරීම පහළ වෙනවා එතකොට අනුසය වැහිලා උඩින් ඊට වැඩිය ගොරෝසු කෙලස් පහළ වෙන්න පටන් ගන්නවා මේක සුදුසුලම් කියන වෙලාවක නැවපදිනා වගේ බොහෝම සියුම් බලක් කඹේ ඇවිදින්න වගේ වැඩ. ඒ නිසා සීලයක් රකින්නකොට හරි වේවා අකෘතික ක්‍රියා කරන්න එපා. භාවනාවේදී සමාධිය ඇවිල්ලා අරමුණු කීකරු වෙලා කියා ගන්න දෙයක් නැතිවත් එනකොට ඒක දිහා කිසියම් චේතනාවකින් තොරව කිසියම් මානසික සකස් කිරීමකින් උපකරණ කිරීමකින් ප්‍රයෝග කිරීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන්කම ඒ අනුසය ධර්ම පිළිබඳව පුහුණුවේ පළවෙනිම පාඩම කියයි. මේක සීලෙදී සමාධියේදී හරි අමාරුයි. මොකද සීලයක් ඇති වෙනකොටම අඩි ගන්න සීලේ හරි ගියා කියලා නම්බුවක් හරි හිතට එනවා. අපිත් මුල් දවස්වල මතක් කරා වගේ මාන්නේ හරි එළියට එනවා. සමාධිය හරි ගියාම අපිට ගොඩක් කරුණු තියෙන සතුටු වෙන්න. නමුත් විපස්සනාවේදී මේ සමාධිය හරියාගෙන එනකොට ඒන தত্ত্ব මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේකෙදී මට ධෛර්යයක්, පෞරුෂත්වයක්, පිටකොන්දක්, සූරවීරකමක්, දක්ෂකමක් තියෙනවද? චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර ඉන්න කියනකොට විතර මේ අනුසය වැඩ කරන හැටි දැක්කා. ඉතින් මේක පේන්නේ කවදාකවත් කෙලවර කරන්න බැරි අසීමිතව දෝරේ ගලනේ හිතවිලි ධාරාවක් විදියට වේදනා ධාරාවක් විදියට රූප ශබ්ද ගන්ධ රස කියලා මේක කල්පනා කරනවා නම් උපමාවක් විදියට කියන්න තියෙන්නේ හොඳ පත්තුවක් බඳලා පස්සේ නායකාව පොළගේ කාපු තුවාලෙක මූවිත තුවාලෙ මුව යූර්තන අර විශේෂයෙන්ම ටික ටික එළියට ගන්න. එනිසා මුවත වහන්නේ නැහැ සිංහල වෙලකම. ඒකෙන් එළියට එන්න ගන්නවා. මේ එළියට එන්න තරමට හොඳයි. එළියට එන්නේ ඇතුළට ගිය විසකිට. ඉතින් අපි කරන්න ගන්නේ මොකක් මේ මේ මූවිත වාහික. වහපු ගමන් අර එළියට ගන්න ගෝජාව, ඕජාව, මේ සරව විෂ නතර වෙනවා. ඒ නිසා මේක දිහා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා මේක වේවා කියලා හෝ නොවේවා කියන හැඟීමකින් තොරව බලාන කියලා කියන්නේ ගල් බඹුණෙක් වගේ තපතෙක් වගේ බලන එක. ලෝකෙට තමයි තපත කියන්නේ. කොතනම ගල් බුදුහාමුදුරුවෝ රූපේ ගලෙන් හැදුවට පස්සේ මන්ත්‍රීක් මැසේජ් කරුවත් එකයි ගල් බඹුණෙක් වගේ ඉන්න එකයි කියන්නේ. ඒක තමයි අමාරු. මොකද අපි හැම දෙයකටම ප්‍රතික්‍රියා කරලා කරලා කරලා මේ වගේ ස්වභාවයෙන් බෙහෙත හරි ගිහිල්ලා විශේෂ එළියට එන වෙලාවෙදී ඒ හිතවිලි ධාරා වෙලින අපිට හිතනවා කවදාවත් ඉවර වෙන එකක් නෑ පැයක් ඉන්නද දෙකක් ඉන්නද කවදද ඉවර කරන්නේ කියලා. නමුත් අපිට මතක නෑ මේ කාම ලෝක විශාල කැපකිරීමක් කරලා ලොකු සීලක ඉඳලා සමාධියකින් මේ විශ්ේ එළියට එන්න පටන් ගත්තේ. ඒක කවදාකවත් උනන්දු කරවන්න බෑ. ස්වභාවයෙන් ගෝජාවෙලි කරෙන්න ඕන. එළියට එන්න පටන් අරගත්තට පස්සේ යන්න යන්න යන්න යන්න යන්න අර ඇතුළේ තිබුණ විෂ එළියට එන්න පුදුමාකාර සෝසේවාවක් වෙන්න පටන් ගන්නවා හිතේ සාකයි. මේකදී යෝගාවචරගේ අවතුම් පැවතුම් ගැන අහුවොත් කියන්න තියෙන්නේ නොච ප්‍රකප්පේති නොපච් නොත නොච චේතේති. චේතනා පාල කරන්නේ අරැඳීම් ව්‍යාපාර කරන්නේ. ඒ ව්‍යාපාර වල සාමාන්‍ය පොතේ තියෙන ප්‍රයෝග කියන වචනේ. ප්‍රයෝග කරන්නේ භාවනාවේදී කිසිම දෙයකට ප්‍රයෝග කරන්නේ නැහැ. අවදිය තියාගන්න. ඒ අවදියේදී රූප ඇහෙනවා. රූප වෙනවා. ශබ්ද ඇහෙනවා. ගන්ධ රස පහස හිතවිලි කිසිම එකකට එකක් සම්බන්ධ නැතිව ඉන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි එක එකනට එක එක විදිහ අන්න ඒකට ගලන ගඟක් ගාව නොතෙමි විවේකීව වාඩි වෙලා ගඟ දිහා බලන් ඉන්නවා වගේ ඉන්න උපමාවක් ගන්න කියලා. එතකොට ඒ ගඟේ සමාට මිනිකුණුත් යනවා, මල් පීලිත් යනවා, බොර වතුරක් යනවා, පිරිසු වතුරක් යනවා. ඒ ප්‍රවාහය ඒ තාලෙම යnderලා. බලාන සිටීම විපස්සනාවේ අර්ථකථනය. ඒක තමයි විපස්සනා කියන්නේ. මේ වතුරට ඇඟිල්ල ගැහුවොත් වතුර කැළඹෙනවා. ඇඟිල්ල තෙමෙනවා. කකුල දැම්මොත් වතුර කැළඹෙනවා. කකුල පෙඟෙනවා. ඔච්චර තමයි යෝගාවචර මතක තියාගන්න යම් ආකාරයකට මේ විදියට අරමුණ කීකරු වෙලා නොදැනි නොපෙනී යන වෙලාවේදී මේ පිටින් එළියට එන සංඥා දිහා බලාගෙන ඉන්න බැරි නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා විශේෂයෙන්ම නොච චේතේති නොපකප්පේ චේතනා පහළ නොකර ප්‍රයෝග නොකර ප්‍රකල්පනා නොකර බලාන ඉන්න බැරි නම් ඒ කරන සෑම ප්‍රයෝගයක් නිසාම කාලේ නාස්ති වීමක් සිදු වෙනවා. නමුත් කිසිම කිසි කෙනෙක් මේ දෙයට සහජ දක්ෂකමක් පවත්න්නේ හැම කෙනාම මේකට කලබල වෙනවා. හැම කෙනා මේක හදන්න හදනවා. හැම කෙනා මේක සකස් කිරීම කරන්න හදනවා. එක්ක ඉක්මන් කරන්න හදනවා, එක්ක ප්‍රමා කරන්න හදනවා. ඒක ඇයි මෙව එන්නේ කියලා හිතනවා. අන්නේ විදිහට ඒ අනුසය ටිකට යන්න දුන්නොත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒ සිටින පිරිසිදුව කවදාකවත් මේ ලක්ෂණ සංලයිත් සමංගාල සුද්ධ කරන්න පුළුවන් සුද්ධ ඉස්ලක් නෙවෙයි. ඇතුළත තියෙන වගේ කෙලියට යන. ඉතින් මේකෙදී අවශ්‍ය කරලා තියෙන්නේ choiceless awareness. මේ කක්ක තෝරන්න එපා ඉන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද? සාධාරණද අසාධාරණද? ධාර්මිකද අධාර්මිකද? මම කරලා කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද? අතීතේද වර්තමාන තන මොන්නම තේරිලක්වත් නැතුව බලහන් ඉන්න පුළුවන් නම් පුදුම සරෝපිත වීමක් විරේක විරේක මේ විරේක වීම විරේචන වීමක් සිදු වෙනවා වමන විරේක විමේ විමෝචන වලින් තමයි අතරට පිට පිට එළියට දාන්නේ අනික සිදුවෙන වෙලාවදී සම්පූර්ණ අඬ දෙන්න ඒ යන්න දෙනවා නම් ඒ පළවෙනිම ඒ සක්කාය දිට්ඨිය සම්බන්ධව මේ එන නරක හිතිවිලි වලට මම වග වෙන්න ඕනද මේක මගේද මේක මමද කියන සැක සක්කාය දිට්ඨියත් එක්ක සැක හරියට වද දෙනවා හිතට මින් සිල්ගත්තේ නැත්තම් භවනා නොකරපු කාලේ මේ මොන ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ දැන් හොඳට සිල් අරගෙන සමාධිමත් වෙනකොට හිත සම්පූර්ණ මේ විදිහට හිතා ගන්න බැරි තරම් වෙන කීකිවිලි රාශියනවා. සමහර කිසිම අදාළ භාවයක් නැති රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඉතින් මේකට මම මොකද කරන්න ඕනේ කියලා මම ඉස්සර වෙනවා. බුදුරජාණන් වහන්සේ කරනවා නොච චේතේති නොච පකප්පේති මේ හිතන්නේත් නෑ ප්‍රකල්පන අතිච අනුසේති නමුත් අනුසේ කියනවනම් මේ වෙලාවේදී අපේ භාවය මේ වෙලාවේ අපේ විඥානේ රැඳිලා තියෙන මෙන්න මේ අංශය මත. අන්න ඒක දන්නවනේ. මම යගේ පැවැත්ම තියෙන්නේ මේ පරණ මතක රූප වේදනා සංඥා සංඛාර නැත්නම් රූප ශබ්ද ගන්ධ රස මාර්ගය එළියට දාන එක. අන්න ඒක දිහා ප්‍රතික්‍රියා නොකර බලා සිටීම මොනම ශිල්පකවත් මොනම ආගමකවත් කුටිමගෙන බුද්ධ ආගමකට උගන්වන්නේ නැහැ. මේක දන්න කෙනා තමයි මේ විපස්සනාව යට ගියේ සතිය යට ගියේ මාර්ග බල ඥාන ලබන්න බෑයි කියලා මේ උද්ඝෝෂණයෙන් පටන් ගත්තේ මොකද අපි භාගම ධර්මය කියලා මොනවද කරන්නයි උත්සාහ කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බලන එකයි කරනවා කියන සංස්කාර නොකර සිටීමේ හැකියාව හැම වෙලාවෙම කරන්න බෑ අවස්ථාව ආවට පස්සේ ඒක නොකර සිටීමේ හැකියාව තේරුම් ගන්න පටන් අරගත්තොත් මම ආයනය ආත්මය ප්‍රයෝග අඩු වෙන්න පටන් ගන්නවා. අනෙත්නේ ශිල්පීයව දක්ෂව ඒ චේතනා පහළ නොකර ප්‍රයෝග නොකර ඇත්තටම කියනවා ඉදිරිදී මෙනෙහි කරන්න කියන්නේ ඇත්තපත්ලා වෙන. මොකද එතන චේතනා වැඩ කරන්නේ නැහැ. චේතනාව දාපු ගමන් සම්පූර්ණ ආය මම ඇයිදේට එනවා. එනිසා එතෙන් ගියා එතෙන් යනකොට චේතන හැලෙන බව චේතනාට ප්‍රති මේ විතක්කය හැලෙන බව දුරට තේරුම් අරගත්තේ නැත්නම් මෙතෙන් ගියාට පස්සේ ආයයෙන් ආස්වාද ප්‍රසවාස කරනවා නම් චේතනා කුරුක ඇස්තරලා දඟලනවා නම් අර අනාකූල ප්‍රවාහයේ අවුල් වෙනවා ඒ නිසා ඊට කලින්ම මේ විතක්ක ਵਿਚාර කියන වචී සංස්කාර හැලෙන බව හැලෙන වෙලාවේදී අනුග්‍රහ කිරීමෙන් නිකම් බලා සිටීමක් තියෙනවා දස්සනා පහතබ්බා කියලා මේක සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙනෙහි කරමින් බලන්නේ ගොරෝසු කෙලෙස් තියෙන තාක්කල් සමාධිය ආව නැති තාක්කල් සමාධිය ආවට පස්සේ මෙනෙහි කිරීම ප්‍රලාපයින් තැන්ට එනවා කරන්න බැරුව යනවා ඒක තමන්ගේ දෝෂයක් නෙවෙයි කෙලෙස් වල ඇති ඒ පිට වෙන කෙලෙස් දිහා බලන විට ඒ අනුසය ගෙවෙන ගතිය මෙම ගෙවෙන්නේ දෝරේ ගලමයි සරවලමයි මේක පුදුමාකාර කාලානුරූපව tempat වීමක් තමයි සිද්ධ වෙන්නේ. අහවල් දවසක් කරන්න ඕනේ, අහවල් වෙලාවක් කරන්න ඕනේ, කොච්චර කල් යන්න ඕනද කියන එක තම තමන්ගේ අංශයෙන් මට්ටමට තියෙන. එකයි තියෙන්නේ යන්න කම්ම පුළුවන් තරම් යන්න වෙන එක. ඊට පස්සේ මෙන්න මේ අනුසය ගෙවුනට පස්සේ තිබිච්ච ටික අඩු වුණාට පස්සේ තුන්වෙනි විකල්පේ කරවචන සඳහන් කරලා තියෙනවා යෝච કોઈ නොච චේතේති නොච පකප්පේති නොචාන්සේකි. දැන් හිත කිචිකවන්න චේතනා නැහැ. ප්‍රයෝග නැහැ. අර දෝරේ ගලන එකක් නැති වෙනවා. අඩු වෙනවා. අන්නේ වෙච්චාම අරමුණක් නැතිකම කියන චෝදනාව වෙනවා හිත. විඥාණයට හිතින්ද විඥාණයට පිහිටන්න අරමුණක් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක පාරට අවදි වෙනවා නිින්දින් අවදි වුණා වගේ ඉස්සර වෙලා මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. කියන්න බෑ දැන්. අර වගේ හිතවිල්ලක් තිබුණා කියන්න බෑ. සද්දයක් හොය කියන්න බෑ. රූපයක් ගන්ධයක් සර් මොකක්වත් නෑ. පාරට හිස්තැනකට ගිහිල්ලා නැගිටිනවා නිින්ද නැගිටවා. ගස්සලා දාන අනිවාර්යයෙන්ම තේරෙන පටන් ගන්නවා ඊට ඉස්සෙල්ලා මතකයට මොකක්වත් ගිහිල්ලා නෑ. කොටින්ම කියනවා නම් ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණේ කාලය සහ දේශේ කියන එක ලැබෙන්නේ නැහැ. ලකින්න බෑ. ඒ නිසා ඒ වෙලාවේදී කොච්චර වෙලා හිටියද ඉඳගෙන හිටියේ කොහෙද හිටියේ මොකක්වත් මතක නැහැ. ඒක පාරට එන්නේ අපි කාලයට සාදේශයට එනකොටම සතියක් එතන තියෙනවා අරමුණක් එතන තියෙනවා. ඉතින්ලා පිටුපස්සේ බලනකොට පේන්නේ තියෙන්නේ ගස්වලට උගතියක් තමයි. ඒක සරුවත් තමයි සඳහන් කරලා තියෙනවා ඒ විදිහට අනුසයකින්වත් මේ අපේ විඥාණයට අනුග්‍රහ නොකරන වෙලාවේදී ආරම්භණ ඒතන් නොහෝකි. එයාට අරමුණු කරගන්න දෙයක් නැති වෙලා යනවා. අරමුණු දෙයක් කරන්නේ නැති වෙනවයි කියන එක අපේ භාෂාවෙන් කියතේ මතකය නැතිවීමක් කියලා. තණ්හාවක් නැතිවීමක්, මාන්නයක් නැතිවීමක්, දෘෂ්ටියක් නැතිවීමක්. ඒ මතකේ නැති ගැසිලා ඉංග්‍රීසිලා චිත්තකරිසතුණු දේ පිළිබඳව කවදාකවත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. කවදාකවත් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. අවමානයක් නම් ඉන්නේ තියෙන්නේ. දෘෂ්ටියක් එන්නේ නැහැ. මෙවුවා නිකන් හරියට මේ කෙලෙස් සහිත සංසාරේ යම් යම් චිත්තක්ෂණ නැත්නම් චිත්තක්ෂණ කැටිති කෙලෙස් රහිත වූවා. එහෙම නැත්නම් මේ මතක සටහන් වලින් තොරව ගිය අවස්ථාවල්. අන්න ඒ වාගේ අරමුණක් නැති වෙලාව නම් විඥානයාගේ බැසගැන්මක් එතන වෙන්න බෑ කියලා කියනවා. විඥානේ මොකද්දෝ නිරෝධයක්. විඥානේ පිළිඹු නොකරන ගතියකටපත් වෙනවා. විඥානස පිටියා විඥානයේ ඉන්න පදනම දෙදරලා යනවා. తాවකාලිකව දෙදරලා යනවා. අන්නේ විදිහට අරමුණක් නැත්තම් විඥාණයට හිටින්න බැත්නම් එතකොට පටිච්චිත විඥානයක් නෑ. ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණේ දන්නවා, ගැස්සුණාට පස්සේ චිත්තක්ෂණේ දන්නවා අතරමැද සුපටිච්චිත භාවය නැති වෙන පටන් ගන්නවා. මේක අපිට පේන්නේ ව්‍යසනයක් විදියට. මේක අපිට පේන්නේ මහා අබැග්යක් විදියට. මේක අපිට පේන්නේ බොරු වලක වැටෙනවා වගේ. මේක අපිට පේන්නේ කටකොල්ලක් ගැසිලා ගියා වගේ. මොකද මෙතෙන් තමයි අපි යන්න හදන්නේ කියන එක අපි දන්නේ. අපි දන්නේ මේක වැරදිලා කියලා. මොකද අපි මෙතෙක් කල්ම සහචරයේ පිටට අරන්ගේ විඥානයේ විඥානයේ දෙන ළමකම් තමයි කෑවේ. යා තමයි උපදෙස් දුන්නේ, යා තමයි ඔක්කොම කියලා දුන්නේ. නමුත් සරුවචන් ආංශේ අර පුංචි කාලේ ඇත්තට බලගෙන අපි හෙල්ලමක් කරන්නේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද ඉන්නේ ඉරිද දෙන්නේ කියලා කරකවන කරකවන කරකවන කියලා විඥානේ ගසලා. ගසලා ඊට පස්සේ මෙයාට පේන්නේ මොකද්ද? භාවන වැඩිලා. භාවන කැඩිලා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා නයිපි පින්න වගේ හුස්ම අරගෙන හයියෙන් ආයෙ පණ දීලා විඥාණයට චේතනක් දෙනවා ප්‍රකල්පනක් දෙනවා අනුසයක් දුන්නාට පස්සේ අර ජීවන සම්පූර්ණ සතිය කැඩලා ගිහලා සමාධිය කැඩී ගිහලා පුවක් කිත්ත ගලේ ගලවගේ විසිරලා යනවා. එතකොට මේ විඥානිකගේ ලුහුටලා යන වෙලාවේ නැගිටපු ගමන් නැත්තම් ආයෙත් හිත අවදි වෙච්ච ගමන් ආයෙසරයක් කිසිම චේතනාවක් පහළ නොකර කිසිම ප්‍රයෝගයක් නොකර ආයෙසරයක් මේ වගේ සම්පූර්ණ අනුසෙමුත් නැති තත්ත්වයකටපත් වෙන්න නම් අර කායන වසනාවේ ටිකක් අර අරමුණ සිවුම් කිරීමේ தত্ত্বය එහාට ගිහිල්ලා මේ සංඥා චේතනා කියන දෙක අපිව නලවන හැටි අපිට මේ කනවල අල්ලන හැටි මේ සංඥා චේතනා දෙක පවතින තාකල් විඥානයේ මේ මත තිතිය ස්ථාවරයක් පදනමක් ගන්න හැටි මේ දෙක නැති වෙච්ච වෙලාවෙදී මම නැති වෙන හැටි මතකේ නැති වෙන හැටි අනුසේ නැති වෙන්න හැටි මේ ජීවිතේම අත්දකින්න පුළුවන් බවක් මේක තමයි ගැඹුරුදී සමාජ නිින්දදී සිද්ධ වෙන්නේ මේක තමයි මරණයේදී සිද්ධ වෙන්නේ ඒ මරණයට කිට්ටු වේගන යනකොට කායනුපසන වශයෙන් කාය සංස්කාර සංසිඳෝලා විතක්ක වේදනා විචාර කියන දෙක මෙනෙහි කිරීම දෙක හැලිලා ඊකට සංඥා වේදනා දෙකත් සම්පූර්ණ තුනී වේගන යන පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේක මෙතෙක් කල පැවතිච්ච මේ තේමාව නූල වරින් වර වරින් වර කැඩි කැඩි යන ගතිය පේනවා. මේ වරින් වර වෙන කැඩෙන ගතියට අනිවාර්ය ප්‍රත්‍යය තමයි බය. අනිශ්චිතතාවයි. සැකේ. අනිත්‍යදි මේ සැකය සහ බය අනිශ්චිතතාවය කියන්නේ කෙලෙසයන්ගේ නියෝජනයක් බව දැනගන්න. කය තියෙන්නේ තිබී ඒවා ජීවිතයේ තියෙන කිපි ඒවා මේක ළඟ ළඟ නැවත නැවතත් මට මේක ගන්න මම හිතවිලි පහල නොකර චේතනා පහල නොකර ප්‍රයෝග පහල නොකර මේකටම අප වෙලා කප වෙලා පූජා වෙලා කටයුතු කරන්න නම් ඒ පුද්ගලට අනිච්ච සංඥා පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. අපි නිත්‍ය සුඛයි සුබයි කියලා මේ මතක දතාන් සහිතව ගෙනියන මේ දේට අනිත්‍ය පැත්තෙන් විකල්පයක් තියෙනවා. ඒ වගේම සැප හොයන ගතිය. සැප සංඥා වෙනුවට මේක පෙනුනට මේ විඥානයාගේ ගැසී යන තිතිය නැතිව දුකක් වශයෙන් අන්නේ හිතුව චිත්තක්ෂණය තුල කිසිසේත්ම අකුසලයක් නැහැ කිසිසේත්ම පෙරලි වෙන ගතියක් නැහැ පෙරලෙන දෙයක් නැහැ මේක මම කියාගන්න කිව්වොත් හෝ නොකියන්න ගත්තොත් තමයි ගැටුම තියෙන්නේ. මේක මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මය කියන්නත් නැතුව හිටියොත් අනත්ත් සංඥාව අවශ්‍ය කරනවා. අන්නේ සංඥා සහිත කෙනෙකුට නම් විලක විටක හිතෙන්න පුළුවන් මෙන්න මේ විදියට අරමුණ හොඳට මෙසියුම් වෙලා ඊට පස්සේ අර විදියට හිතවිලි සද්ද වේදනා ස්වභාවයක් ඇවිල්ලා ඒකත් අවදියෙන් ගිහිලා යහපතට ගියාට පස්සේ මේ ගැස්සි ගැස්සි බය වෙන තත්ත්වයට බය නැතුව මේක තමයි අපි හැබෑ නිවහන කියලා බැලුවොත් මෙන්න මේකට අවදි වීම තමයි නිවන කියන්නේ. මේකට බය වෙන තාක්කල් අපි අර නිවනට බය විමුක්තියට බයක් නොදන්නා දෙයට බයක් තියෙන්නේ. දන්නා දේ සරණ සෙවීමක් තියෙන්නේ. ඒ නිසා සකස් කිරීමක් අවශ්‍යයි. යන්නේ ඉස්සලා සූදානමක් අවශ්‍යයි. වෙන ඕනම දෙයකටම ලෑස්ති මතක සටහන් නැති වුණාට කාටවත් වචෙන්ට කියන්න බැරි වුණාට මට මේක නෑ බෑ කියන අත්දැකීමක් වෙන්න නම් මේකට මම අවදි වෙන්න ඕනේ. ඒක හරීම කලාවක් නැති විද්‍යාවක් නැති අහඹයක් එතන තියෙනවා. ඒ නිසා කරගෙන කරගෙන යනකොට කවදා හරි අපිට පුළුවන් වුණොත් මෙන්න මේ தത്വයට සාදරව මුණ දෙන්න. ඔය වෙන දෙයක ඉඩහැරලා මුණ දෙන්න එළියට එන්නේ ජීවිණියක් නෙවෙයි. අපව එළියට එන්නේ මේකට ගිය මනුස්සයා නෙවෙයි. සම්පූර්ණ පරිණාමයක් වෙන්න ඕනේ මේකට දක්වන ආකල්පේ. හැබැයි මේකට ආකල්පයේ වෙනස කෝක වෙතත් මෙවැනි දේ සාමාන්‍ය ජීවිතයේදී සිද්ධ වෙනවා ඒ හැම දෙයකටම අපි සයිකියාට්‍රිස්ලා වෙනවා එහෙනම් කොත්තවල ගම්බල වෙනවා මේක කවදාක බලාපොරොත්තු වෙන මේ manussත්වයට අදාළ දෙයක් කියලා මේ මිනිස්සයාට හම්බෙච්ච උප්පත්තියම ලැබිච්චයක් නෙන්නේ ඒ නිසා සරුවචන්ද කියන්නේ ඔත්තවල ගම්බල දුවර කමන්නේ සයිකයිස්ලා කාට ගියාට කමන්නේ ඔබ හිත සීලක ඉඳලා සමාධියක ඉඳලා ප්‍රඥාවක ඉඳලා මගේ බණ අහලා ඔබට ඵලයක් ගිහිල්ලා මේ යකෙක් නෙමෙයි භූතෙක් නෙමෙයි මේ තමයි නියම ධර්මය කියලා තේරුම් ගත්ත දවසේ උඹට තේරෙයි මේක මේකේ කල් අම්මා මේ පණිවිඩය උඹට කියලා දීලා නැහැ. තාත්තා මේ පණිවිඩය කියලා දීලා නැහැ. කිසි ගුරුවරයෙක් මේ පණිවිඩය කියලා දීලා නැහැ. ලෝක ධර්මයක් කවදාකවත් උගන්නේ මම ඉන්නවා සාක්කියට. එතකොට වෙනවා බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලින් පේන්න පටන් ගන්න මුණාංශේ මොකද්ද මේ අපිට sannivedanaya කරන්න හදන පණිවිඩය. අපි බලන්නේ ඉඳන්නේ ඉන්නේ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මල් පහන් පුදලි වෙලා මට බබෙක් හම් වේ මට රට යන්න හම් වේ මට ඉංග්‍රීසි පාඩම හරියයි කියලා තමයි ඉල්ලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වගේ කොන්ත්‍රාත් වලට අස්සම් කරන්නේ නෙවෙයි අපිව වෙනන්නාදල් කියන්නේ ඒ ආත්මය මේ මමේ කියාගන්න එක මගේ කියාගන්න එක මම ඔබට අස්පනා අපිට කඩලා පෙන්නන්න පුළුවන් නම් බාර ගන්න. මම මේ දැක දෙන්නම් පුළුවන් නම් ගනිමු. ඉතින් මම දන්නේ මෙච්චරයි මේ භාවනා කරනයි බොහෝ විට මේක අත්දකලා තියෙනවා හැම වෙලාවෙකම මේකට කෙනෙහිකම් කරලා තියෙනවා හැම වෙලාවෙම මේක සකමසෝ බලලා තියෙනවා බයමසෝ බලලා තියෙනවා මේක නොයනවා නම් හොඳයි කියලා කියනවා නොදකින් නොපතන් නොදෝන් කියලා භාවනා කරනවා ඒ නිසා හැම කොච්චර කෙරුවත් හරියට භාවනා කරොත් මේක එනවාමයි එන හැම වෙලාවෙම කාලවල එන හැම වෙලාවෙම මොකද්ද වෙයි යකින් විරෝධාර ගතියකුත් තියෙනවා. ඊමණ වල කවදාකවත් මේකට දෝතින් බාර ගන්න ගතියක් නැහැ. මේකට සාදර වෙන ගතියක් නැහැ. මොකද කල්පනා මනසක් කවදාවත් බාර ගන්න නැහැ. කල්පනා මනස හොයන්නේම මේ විඥානයගේ පැවැත්මට පෝරදානක තමයි. ඒක විඥාණයෙම දෙන ලනුවක්. මේක කැඩිලා යන වෙලාවේදී මතකේ නැති වෙන වෙලාවේදී ඒක මම අනිත් දවසේ සිහියෙන් බුද්ධියෙන් ඒකට කියන්නේ සමවදිනවා කියලා සමාපත්තියට යන්න ඕනේ. මේකට සිහියෙන් යුක්තව දක්වන්න ලැබේවා කියලා අරමුණ ගෙවිගෙන එනකොට ඒ ඇතුලේ තියෙන කුණු එළියට යන්න පටන් ගන්නකොට තාමත්ම ගෞරවේ. කවදාකවත් නැති ශ්‍රද්ධාවකින්, කවදාකවත් නැති වීර්යකින්, කවදාකවත් නැති සතියකින්, කවදාකවත් නැති සමාධියකින් ප්‍රඥාවෙන් බලන්නේ හිටියොත් මේක සාධාරණව හරහා ගියොත් සර්වචනන්සේ ගිය දවසේ මොකද්ද කිව්වේ? පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාටි ඥානමුදපාටි පඤ්ඤාමුදපාටි විද්‍යාමුදපාටි ආලෝකෝ උදපාටි. මම පෙර නොඇසු නොවිරු විදු ධර්මයකට. මට ඇහැ පහළ වුණා. මට ඥානය පහළ වුණා. මට ආලෝකය පහළ වුණා. මොකද අනික ඔක්කොම අහලා තියෙන ධර්ම තුච්චයි නිහිනයි ගන්න දෙයක් නෑ. මෙන්න මේ කියාගන්න බැරි මතකයට නොයන මෙතන තමයි තියෙන රහස. නමුත් ඒකට බය ඇති තාක්කල් මේකට අපි මූණ නොදෙන තාක්කල් කවුද අපි පිට වෙන්න ඉන්නේ. ඒ මෙහෙම තියෙදි දුස්සීල මිනිස්සු ගැන හිතන්න. මිත්‍යා දෘෂ්ටි මිනිස්සු ගැන හිතන්න. සමාජයක් නැති කෙනෙක් ගැන හිතන්න. මේක ඇවිල්ලා මේ ඔක්කොම තියන බය වෙන අපිට මෙහෙම නම් එහෙම කෙනෙකුට කොච්චර ඈතද කියලා. මොකද එහෙම කෙනාටත් නිවන තියෙන්නේ නාසය යටම තමයි. ওই නහයට තියෙන නිවන දකින්න තමයි අපි ඉන්දියාවේ දඹදිව යන්නේ. පටවන්දනාව ඇවිදින හරියට පටවන්දනාවද කාදාකත් නහයට බලන්නේ. දැන් මොන වටවන්දනාවක්වත් උන වාඩි වෙලා දෙනුන් නැති උනාට කමන්නේ නහයට බලාගෙන හිටියොත් නිවන එච්චර දුර තියෙන තරක් නෙවෙයි. මේකට තියෙන මේ ආකල්ප මේකට තියෙන මේ කරප්පන් එන ගතිය ඇලර්ජික් ගතිය නැති කරගන්න එක තමයි අමාරු දෙය නිවන නිතරම අපේ දෙට ඇවිල්ලා දට්ටු කරනවා අපි කියන පස්සෙන්දී ඉදිර කවුරක්වත් නැහැ බාහිර ගන්න බෑ පස්සෙන්දී එනිසා මුස්ලිම් ගෙවල් වල ගේ ඇතුල් පැත්තේ උළුවස ලියලා තියෙනවලු ඔබේ මීගාව අමුත්තා දෙවියන් වහන්සේ ගියා හැක කියලා. ඒ භාවනා කරන පොඩ්ඩක් ඉදිරියට කියලා එන්න ආවෙ නැතට බය වෙන්න එපා. මන්තුරුවාගේ දෙට එනකොට පවුලට ගෙලෙනවලු චටස්කල රද්දක් આવුත් රැයට කැම කියන්න එපා කියලා. කරවලගේ දෙන්නලා එනකොට කියනවලු පවුලට උන් කළ දේ අඬක් නැගී මං කළ දේ දුමක් නැගී කියලා. නෑ උන් කළ දේ දුමක් නැගී මං කළ දේ අඬක් නැගී කියලා. දුමක් දැක්කොත් රැයට කැම කියන්න එපා කියලා කියනවා. අපි එහෙම නෙවෙයි දවස් 10 භාවනා කරලා ගෙදර එන්නම් කියලා නෙන්නේ. ඒක අනිවාර්යම කියනවා. ප්‍රශ්නයක් අහන්න අනිවාර්යයෙන්ම අහන්නේ තමයි ගිහිව ඉඳගෙන භාවනා කරන්න පුළුවන්ද? ගිහිව ඉඳගෙන නිවන් දකින්න පුළුවන් ඔක්කොටම කියලා ගිහිවම රැකලා තමයි ප්‍රශ්නය. ප්‍රධානම ප්‍රශ්නේ ගිහිව ඒක තියාගෙන තමයි නිවන් දැක්කට පස්සෙත් ඒක තියෙන්න. භාවනා කරුවොත් ඒක ඒ පුදුම ෆයිට් එකක් තියෙන මේ ගිහිකම රකේ. ඒ ලැජ්ජාවට කාරණා අපිට නිකන්වත් හිතෙන්නේ. මේ අපි උත්සාහ කරන්නේ ඔක්කොම භාවනාවක් දැක්කම හදන්නේ මේ ගිහිකමත් රැකගෙන යන්නයි කියන එක. ඉතින් මෙතෙන්ද කියලා ගැස්සෙන වෙලාවදී මොන ගිහිකමත් මොන ඥානකමත් මොන පිරිමිකමත් මොන පැවිද්දක්ද මොන මොකක් කරන්නේ. මෙතෙන් තියෙන අර නොදන්නා දෙයට බය නැතුව යොස් කරන එක. ඉතින් මේක හිතන්න සීලක සමාජයක් නැති කෙනෙකුට මේ බණ කිව්වොත් මේ මිනිස්සු මොන විදිහට පිළිගන්නේ කියලා. මේ මිනිස්සු කියාවේ මේක මේ සීදීනසා ගැනීමකට බොහොම කිට්ටු වැඩක්. ඒක විනාශයක්. මේක උච්ඡේද දෘෂ්ටිය. මෙව මේ මිනිස්සු කියන බණද මෙව මේ මොලේ නරකච්ච කට්ටිය කියන බණ කියලා ඇත්තටම එහෙම කිව්වට බය වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන්ට පැහැදිලිවම බන්න තියෙනවා උච්ඡේදෝ අපගබ්බෝ අරසරසෝ ආදී වශයෙන් ටිකටෝම බැලලා තියෙනවා මේ කාරණා මතු කරලා දීපුවා. නමුත් මේයින් පිළිතින දුක නම් මේක විතර නම් එකම දූපත දුකෙන් නැතු වෙන්නේ ඇසැත්තෝ මේක දකිත්වා. පාර තියෙනවා. මේ පාර තියෙද්දී අකුල් ගානේ යනවනම් කරන්න දෙයක්. ඒක නිසා අධර්මයේ කියනවා පුළුවන් නම් ඒකට එන්න වාසය කරන්න. බැරි නම් අපි කරන්නේ එන ඉතිරිපත් දෙයට පයින් ගන්න එක විතරයි. ඒකට කිසි කෙනෙක් වග වෙන්නේ නැහැ. ඒ කිසි කෙනෙක්ගේ කාරණාවකුත් නෙවෙයි කරන කෙනාගේ බැරි. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි මේ ලෝකේ යම්තා දන් දීලා තියෙනවා සත්තනා. අපි යම්තාක් සිල් රැකලා කියන සත්‍යනයි. අපි සමත භාවනා විපස්සනා භාවනා කරලා තියෙන සත්‍යනයි. අන්නරගේ අනිශ්චිතතාවයක් වෙනකොට අපිට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ මේක සම්පූර්ණයෙන් අත්දැක ගන්න අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කිසිම වෙලාවක මගේ තණ්හාවකින් මාන්නකින් දෘෂ්ටියකින් චේතනා පහළ නොවේවා කිසිම සකස් කිරීමක් අපේ නොවේවා මේක මම කියා ගැනීමක් නොවේවා මගේ කියා ගැනීමක් නොවේවා මේක මගේ ආත්මය නොවේවා කියලා කියොත් දෘෂ්ටි තට්ටු කරන වෙලාවේ දොරාරින් විතරයි තියෙන්නේ. ජීවිතේ තන්නේ කරන පුද්ගලික කර්ණා. බුදුජානකසේ සුද්ධ වශයෙන් කියන මට මේක කරන්න බෑ කියලා. මට පුළුවන් මේක පෙන්වලා දෙන්න. පෙන්වලා දුන්නා ඊපස්සේ කැමති කෙනෙක් විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට පස්සේ අනමිනිය නෙවෙයි එළියට එන්නේ. ඒ තරම්ම ඒ තරම්ම පරිණාමයකටපත් කරන දෙයක් තරම්ම ඉලෙක්ට්‍රික් ඒ තරම් ඉන්ට්‍රින්සික් ඒ තරම්ම අහම්බයක් මෙතන තියෙනවා. ඉතින් එවැනි දෙයකට යන්න ක්‍රමයෙන් තමයි අපි ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා පුරවන පුරවන ගිහිල්ලා අදිෂ්ඨාන ශක්තිය අර සසජාතිකේදී බඩගිනි බ්‍රාහ්මණයාගේ බඩනි පිටිනීමන්ට දින්නට බලපු ආවාසීපත් කරගන්න. මගේ ආහාරය මට දෙන්න දෙයක් නෑ මගේ මස මූට ආහාර වේවා කියලා. ඒ පැන්නේ පැනිල්ලක් අන්නේ වගේ මේ වගේ දෙයක් එනකොට මේ සංසාරික කකක ගිය ඇති දැන්වත් මේක මට කරගන්න ලැබේවා කියලා අර බයට පස්සට අදින බයට කෙලෙස් වලට ඉදුණොතබ ඉදිරියට පීර පපුව මු ඉස්සරහට දාලා ලයි ඉදිරියට දාලා යන්න ශක්තිය ධෛර්ය බල ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව අපි නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයක් තුනක් 10කට පමණ කාලයක් කරන් තියෙන ධර්ම දේශනා නිම කරන්නේ. ඉතින් ඒනොත් ඊට කලින් අද දවසේ අපි විවිධාකාරයෙන් කරන්න යුතුණු ඒ নানা ආකාර දාන සීල භාවනාදී කුසල කර්මත් සීපත් කරලා පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මතක් කරමු අද දවල් දාණයට විශේෂයෙන්ම සලස් කරලා ඉදිරිපත් වෙච්ච එච්.එම්. ජයවර්ධන සහ අශෝක ජයවර්ධන සමග උපාලිහා ලතා වීරපුර කියන පිරිස සම්බන්ධ වෙලා තියෙනවා. බුද්ධ පූජාව සංඝයාට දානේ, ඒ වගේම මේ යෝගාචර පිරිසට ඉතියත් යම් සුද්ධ චේතනාවකින් මේ කටයුතු කරා නම් ඒ ආත්ත ප්‍රාර්ථනා කරපු දේවල් ඒ ආකාරයෙන්ම කුසල ශක්තිය බලෙන් සිද්ධ ඉෂ්ට සිද්ධ වේවා. අපි අපිටත් මේ කරන දුදාර කුසල ශක්තිය නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි දේශනා කරන ලද ඒ ප්‍රවර වූ නිවනට යන්නවත් මේ කුසල ඒකාන්ත හේතු වාසනා වේවා. මේ කුසල් පද්ධතිය දිගට කරගෙන යාමේදී ඒවා කිරීමට උදව්පකාර කරන්නා වූ පෙනීන පෙනී උදව් කරන්නා වූ සියලු සත්පුරුෂ මණ්ඩල මේ පුණ්‍ය දකිත්වා දැකලා කියලා සාදු කියලා නමෝදන් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දැනුවලු දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම මේ පිසුණ දකින්න අවස්ථාව ලැබේවා දැකලා මේ පිනට සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට අපි මේ ධර්මදේශන අවසානය කරන මේ පුණ්‍ය පුණ්‍යානුමෝසනාව තුන්සරයක් එකවර සාදු කීමේ මේ ප්‍රාර්ථනාව ඉදිරිපත් කර ගැනීමෙන් අපේ ධර්මදේශනාව පින්කම සමාප්තියටපත් කරගන්නවා. සාදු සාදු සාදු ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ